අද දවසේ අපිට දේශනා කරන්න තියෙන පින්වත්නි අංක 36 එහෙම නැත්නම් 36 වෙනි සූත්‍ර ධර්මය වුණ මහා සච්චක සූත්‍ර ධර්මය. මහා සච්චක සූත්‍රයට කලින් කියනවා චූල සච්චක කියලා සූත්‍රයක්. ඒ චූල සච්චක සූත්‍රය අපේ පිළිතුරු ශ්‍රවණය කරන්න ඇති. ඒ සූත්‍රයට පසුව තියෙන්නේ මහා සච්චක සූත්‍රය. මේ සූත්‍රය ටිකක් ගැඹුරු සූත්‍රයක්. ගැඹුරු කාරණා පිළිබඳව වගේම අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දරලා තියනවද කොච්චර දුක් විඳලා තියනවද කොච්චර හුදකලාව මේ සංසාර කතරින් එතර වෙන්න යුද්ධ කරලා තියනවද කියලා මේ සූත්‍ර ධර්මයේ තුල මොනවට ප්‍රකට වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදියට සිද්ධාර්ථයන් වහන්සේ වශයෙන් උද්දකරාම් පුත්ත ආලාර කාලාම ළඟ අධ්‍යාපනය හදාරද්දී උන්වහන්සේගේ තිබ්බ අදිෂ්ඨාන ශක්තිය ඒ ඉලක්කවලට යන ගුරුවරයෙකුට ඉලක්කවලට යෑමේ තිබ්බ ශක්තිය ඊළඟට අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය මේ සූත්‍රයේ පුරාවටම දිගහැරෙන්නේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණය දමණය කළ යුතු අය දමණය කරපු ආකාරය බුදුරජාණන් වහන්සේ. මෙතන මේ සත්‍යක දමණය වීමක් වෙනවා දේශනාව අවසානයේ. ඉතින් මේ දේශනාව සිද්ධ වෙන්නේ පින්වත්නි විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ කරපු කාලෙක සත්‍යක හිතනවා මෙන්න මෙහෙම දෙයක්. මම කලින් බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයට ගියේ පිරිසත් එක්ක. පිරිස හැමේ බුදුරජාණන් වහන්සේ පරාජය කරලා තමන්ගේ අභිමානය ලෝකෙට පෙන්වන අදහසින් තමයි සත්‍යකේදා බුදුරජාණන් වහන්සේ ළඟට පිරිසත් එක්ක ගියේ. හැබැයි ලා අන්ත පරාජුණා. දැන් මේ සත්‍යක කපටිකමට හිතනවා දැන් ඝන අන්ධකාරයක නාඩගමක් නැටුවොත් ඝන අන්ධකාරයක නාඩගමක් නැටුවොත් කාටවත් ඒක පේන්නේ නැහනේ. ඝන කළුවරක කරන දේ පේන්නේ නැහනේ. මෙයා හිතනවා එදා මං විශාල පිරිසක් ඉදිරියේ වාදෙට ගිහිල්ලා ලැජ්ජාටපත් වුණා. අද මම යනවා වාදෙට බුදුරජාණන් වහන්සේ මායි විතරයි. එතකොට ඒක හරියට අන්ධකාරේ නටපු නාඩගමක් වගේ. කවුරුවත් දන්නේ දෙන්නත් තරදුනා. මේ වගේ වංචනික අදහසක් හිතේ ඇතුව මෙතුමා මොකද කරන්නේ ගංගා විහාරයේ එදනතර ගංගා විහාරය කියන්නේ අර දෙපාවල පහසුවට ඇවිදීම. කෙන්ඩවල පහසුවට ඇවිදීම. ඉතින් අන්නේ ඇවිදින අතරේ හිමින් සැරේ කිට්ටු කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ කූටාගාර ශාලාව පැත්තට. දුරතියාම මේ සත්‍යකයන් කූටාගාර ශාලාවට එන හැටි අපේ ආනන්දයන් වහන්සේ දකිනවා. ආනන්දයන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පිළිසුඟා වඩින්න සූදානම් වෙන අවස්ථාව. ආනන්දයන් වහන්සේ ගිහිල්ලා මොකද කරන්නේ? අයම් බන්තේ සච්චකෝ නිගන්ත පුත්තෝ ආගච්ඡති. අනේ භාගතුන් වහන්සේ සච්චක කියන අර නිගන්ත ශ්‍රාවකය ඔන්න එනවා. බස්සප්ප වාදිකෝ පණ්ඩිත වාදෝ සාදු සම්මතෝ බහුජනස්ස. භාගතුන් වහන්සේ බස්සප්ප වාදිකෝ ඔය මිනිස්සයා හරි කතාකාරයා. හරි මුකරි. සමාජයේ සමහර අය ඉන්නේ කතාවෙන් මිනිස්සු අල්ලගන්න අන්න ඒ වගේ චරිතයක් මෙයා. පඬිත වාදෝ මම පඬිතයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. සාදු සම්මතෝ බහුජනස්ස. මිත්‍යා දෘෂ්ටිය සමාදාන් වෙච්ච අය නැත්තම් ආර්ය විනයෙහි නොහැසිරෙන අය මෙයා ගැන හොඳ කෙනෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. ත්‍රිදානම් වහන්සේගේ ශ්‍රාවකයෝ වැරෙන්න දරුවන් සරණ ගිය සම්මාදිට්ඨික ශ්‍රාවකයෝ ඇරෙන්න මේ විශාලා මහනුවරින්න ගොඩක් අය මෙයා හරීම හොඳ කෙනෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. සාදු සම්මතෝ බහුජනස්ස. බොහෝ අය හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් තමයි නිගණ්ඨයගේ පුතා වුණ සත්‍යක කියන්නේ. ඒසෝකෝ භන්තේ අවන්න කාමෝ බුද්දස්ස අවන්න කාමෝ ධම්මස්ස අවන්න කාමෝ සංඝස්ස. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේ මේ සත්‍යක ඉන්නව නේද? මෙයා බුදුරජාණන් වහන්සේගේ අගුණයටමයි කැමති. ධර්මයේ අගුණයටමයි කැමති. සංඝ රත්නයේ අගුණේ අගුණයටමයි කැමති. ඒ කියන්නේ මම තෙරුවන් සරණවත් ගියපු ශ්‍රාවකෙක් නෙමෙයි. සාදු බන්තේ භගවා මුහුත්තන් නිසීදතු අනුකම්පන් උපාදාය. අනේ අනුකම්පාවෙන් භාගතුන් වහන්සේ මුහුත්තන් නිසීදතු. අනේ පොඩ්ඩක් වෙලා ඉන්නවද මේ සත්‍යකත් එක්ක පොඩ්ඩක් හමු වෙලා කතා බහ කරන්න. ඉතින් භාගතුන් වහන්සේ මොකද කරන්නේ? කාරුණිකයන් වහන්සේ ආනන්දයන් වහන්සේ විසින් පණවන දාසනේ වැඩ ඉන්නවා. ඔන්න සත්‍යක එනවා. සත්‍යක ඇවිල්ලා වන්දනාමාන කිරීම මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක පිළිසඳර කතාවේ යෙදෙනවා. පිළිසඳර කතාවේ යෙදিলা දැන් සත්‍යක ලොකු සැලසුමක් එක්කනේ ආවේ. බුදුරජාණන් වහන්සේ පරදවන්න. දැන් මෙයා අල්ලගන්නවා කාය භාවනාවයි චිත්ත භාවනාවයි. දැන් බුද්ධ ශාසනය තුළ පින්නති කාය භාවනාව කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය තුල කාය භාවනා කියලා කියන්නේ පංචස්කන්ධ විදර්ශනාව. චිත්ත භාවනා කියන්නේ මොකද්ද? චිත්ත භාවනා කියන්නේ චිත්ත සමාධිය ඇති කර ගැනීම. ආර්ය විනේහි කාය භාවනාව කියන්නේ පංචස්කන්ධ විදර්ශනාව. චිත්ත භාවනාව කියන්නේ චිත්ත සමාධිය උපදවා ගැනීම. මේ සත්‍ය කොහොමද දන්න කෙනෙක් නෙමෙයි. ඒ දන්නව කියලා පඬිතුකමට ඉන්න කෙනෙක්. මේ සත්‍යක බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මේ මේ ගෝතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකින්නවා කාය භාවනාව කරන චිත්ත භාවනාව නොකරන අය. කාය භාවනාවේ යෙදෙන චිත්ත භාවනාවේ නොයෙදෙන අය. හොඳට මේ දේශනාව අහගන්න ඕන පින්නත් හොඳට මතක තියාගන්න ඕන දිග සූත්‍රයක් මේක. කාය භාවනාවේ යෙදෙන චිත්ත භාවනාවේ නොයෙදෙන අය ඉන්නවා කියනවා. ඒ කාය භාවනාවේ යෙදෙන චිත්ත භාවනාවේ යෙදෙන අය කාය භාවනාවේ යෙදෙනකොට භාග්‍යතුන් වහන්සේ එයාලගේ කලව තද වෙනවා. මේ දෙපා තද වෙනවා. ඊළඟට සඳහන් කරනවා අසීමාන්තිකව ශරීරය පීඩා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පපුවත් පැලෙනවා. ඊළඟට කටින් උණුලේ එනවා. ඊළඟට පිස්සුත් හැදෙනවා. සිහි විකලුත් වෙනවා. භාගතුන් වහන්ස ඔහුගේ සිත ඒ වෙලාවේ තියෙන්නේ කය අනුව. මොකද එහෙම වෙන්නේ කාය භාවනාවේ දුනට එයා චිත්ත භාවනාවේ දුනේ නැති නිසා. කාය භාවනාවේ දෙන ඉන්න එයාලා කාය භාවනාවේ දෙද්දි අසීමාන්තික කායික පීඩා ඇති වෙනවා. ඒ කායික පීඩා ඇති වෙනකොට එයාගේ හිත තියෙන්නේ කය අනුව. ඊළඟට සඳහන් කරනවා භාගතුන් වහන්සේ තව පිරිසක් ඉන්නවා. එයාලා චිත්ත භාවනාවේ යෙදෙනවා. හැබැයි කාය භාවනාවක නම් යෙදෙන්නේ නැහැ. මෙයා මේ දන්න විදිහට කියන්නේ. දැන් ඉස්සෙල්ලා කියන කාය භාවනාවේ යෙදෙන චිත්ත භාවනාවේ යෙදෙන්නේ නැති අය කාය භාවනාවේ යෙදෙනකොට අකීමාන්තික දුක් පීඩ ඇති කරගෙන අන්තිමට ඒ කාය භාවනාව එයාලගේ හිත යට කරගෙන යනවා කියනවා. ඊළඟට දේශනා කරනවා මේ ලෝකෙ ඉන්න සමහර අය කාය භාවනාවේ යෙදෙන්නේ චිත්ත භාවනාවේ යෙදෙනවා. ඉතින් එහෙම චිත්ත භාවනා වේදනයක් චිත්ත භාවනා වේදනකට එයාලට චිත්ත පීඩා ඇති වෙනවා. මෙයා දන්න ක්‍රමය නෙමෙයි. චිත්ත පීඩා ඇති වෙනවා. චිත්ත පීඩා ඇති වෙනකොට චිත්ත පීඩාව හේතුවල කායික පීඩා ඇති වෙනවා. කායික පීඩාව තුල උන කලවත දෙන්න පටන් ගන්නවා. පපුව හිර වෙනවා. උණුලේ ඉඳ පටන් ගන්නවා. සිහිවිකල් වෙනවා. උමුතු වෙනවා. ඇයි? එයාලා කාය භාවනාව කරේ නැති නිසා. මේ විදිහට සඳහන් කරනවා කාය භාවනාව කරමින් චිත්ත භාවනාව නොකරන අයත් අර වගේ උමුතු වෙනවා. ඊළඟට චිත්ත භාවනා කරමින් කාය භාවනා නොකරනව නම් ඒ අයත් උතුමාටපත් වෙනවා. මේ මෙයා දන්න ක්‍රමේ, දන්න විදිය. බුදුරජාණන් වහන්සේ අහනව ශාස්ත්‍රකගෙන් මේ ඔබ ඔය කියන කාය භාවනාව මොකද්ද? ඉතින් මෙයා බොහෝම ආඩම්බරෙන් ඔන්න විග්‍රහ කරන්න පටන් ගන්නවා. භාගතුන් වහන්සේ මේ සමාධියේ ඉන්නවා නන්ද වච්ච කිස සංකිච්ච මක්කලි ගෝසාල වගේ මේ ශාස්ත්‍රවරු මේ ශාස්ත්‍රවලු මේ නිර්වත්. මෙයාලා නිර්වතින් තමයි ඉන්නේ. නිගණ්ඨයෝ මේ. නිර්වතින් තමයි ඉන්නේ. මෙයාලා මේ ආචාර සමාචාර පිළිගන්නය නෙමෙයි. සමාජයේ යම් යම් ආචාර සමාචාර ධර්ම තියෙනවා. ඒවා මුකුත් මෙයාලා අදහන්නේ පිළිගන්නේ මෙයාලා මේ ඉන්න කිව්වොත් යන අය. යන්න කිව්වොත් ඉන්න අය. ඒ එයාලගේ වෘතය. ඊළඟට සඳහන් කරනවා දැන් මෙයාලට ගැබිනි මවක් එහෙම දන් දුන්නොත් මෙයාලා ගන්නෑ. දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් දන් දුන්නොත් ඒත් මෙයාලා ගන්නෑ. ළඟ සුනකයෙක් ඉද්දි සුනකයාට ඒ ආහාර දෙන්න නැතුව මෙයාලට ආහාර දුන්නොත් ඒත් ගන්නෑ. ඊළඟට ගෙවල් දෙකක පිල් දෙක මැද ඉඳන් දෙන දාන මෙයාලා ගන්නෙත් නෑ. ඊළඟට මොහොල් දෙකක් අතර ඉඳගෙන දෙන දානෙත් මෙයාලා ගන්නෑ. දැන් මේ කාය භාවනාව ගැන මේ විස්තර කරන්නේ. මේක තමයි කාය භාවනාව කියලා කියන්නේ අත්තිකලම දාන යෝග මේ විස්තර කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ දැන් ඒ විතරන්නේ දවසකට එක පිටක් ගන්නවා. දවස් දෙකකට එක සැරයක් ආහාර ගන්නවා. දවස් තුනකට සැරයක් ආහාර ගන්නවා. මෙන්න මේ විදිහට සඳහන් කරනවා මේ නන්ද වච්ච සිත සංකිච්ඡ ඊළඟට මක්කලි ගෝසාල කියලා මේ නිර්වත් තාපසවරු ඉන්නවා. අන්නේ තාපසවරු මෙන්න මෙහිමයි කාය භාවනාවේ දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔය කට්ටිය දැන් කෑම ගන්නේ නැහනේ. හොඳට කෑම ගන්න කාලක් තියෙනවද? එහෙම භාගතුන් වහන්සේ ඔය සමහර කාලවලට ඔය එක වේලක් දවස් දෙකකට වේලක් දවස් තුනකට වේලක් අරගෙන හිටියට සමහර කාලවල මෙයාලා හොඳට කනව බොනවා. හොඳ ප්‍රණීත කෑම කනවා, හොඳ ප්‍රණීත පාන වර්ග පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ ඔය සඳහන් කරන කාය භාවනා වඩුව නම් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එක්ක මහත් වෙනෝ, එක්ක කෙට්ටු වෙනවා. ඒ ඇරෙන්න උතර කාය භාවනාවක් නැහැ නේද කියලා සඳහන් කරනවා. ඒ වෙලාවෙ ඉතින් මොකද කරන්නේ? සත්‍යක ශබ්ද නැති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔබ චිත්ත භාවනාව දන්නවද? එතකොට සත්‍යක දන්නේ නැහැ චිත්ත භාවනාව කියන්නේ මොකක්ද කියලා. මෙයා ශබ්ද නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්‍ය කහගන්න කාය භාවනාව කියන්නේ මොකන්ද? චිත්ත භාවනාව කියන්නේ මොකන්ද කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකින්නව අශෘතවත් පෘථග්ජනයා මේ ආර්ය විනයෙහි සම්වර නොවුණු විනීත නොවුණු වික්ත නොවුණු විශාරද නොවුණු අසුතවත් පු탁ජනෙක් ඉන්නවා. මෙයාට රූපයක් නිසා හරි, ශබ්දයක් නිසා හරි, ගන්ධයක් නිසා හරි, රසයක් නිසා හරි, පහසක් නිසා හරි කෙනෙකුගෙන් ලැබෙන ආදරයක් හින්දා වෙන්න හරි පුළුවන්. සැපයක් ඇති වෙනවා. ඒක චක්කු සම්පස්සජ සැපයක්, ශෝත සම්පස්සජ සැපයක්, ගාන සම්පස්සජ සැපයක්, ජීවහා සංපස්සක සැපය, කාය හෝ මනෝ සංපස්සක සැප වේදනාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සැප වේදනාව කාවට පස්සේ සත්‍යක මෙයාට මේ සැප වේදනාව ගැන තණ්හාවක් ඇති වෙනවා, ආශාවක් ඇති වෙනවා. දැන් සාමාන්‍ය සමාජය තුළ ඉන්න කෙනෙකුට ප්‍රියමනාප ශරීරයක් හරි ප්‍රියමනාප හඬක් හරි කෙනෙක්ගෙන් ආදරයක් හරි ලැබෙනකොට මොකද වෙන්නේ? සැප වේදනා ඇති වෙනවා. ඒ ඇතිවීම තුළම ඒකන තණ්හාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා මේ සැප වේදනාවේ තණ්හාවෙන් ඇලී ගලී ඇලී ගලී නැවත නැවත නැවත නැවත මානසිකාර කරද්දි මෙයාගේ හිතේ තණ්හාවේ බැහැ ගන්නවා. තණ්හාවේ බැහැ ගන්නවා. එතකොට මෙයාගේ හිතේ තණ්හාවේ බැස ගැනීම කියලා කියන්නේ සැප වේදනාවේ තණ්හාව බැස ගැනීම කියලා කියන්නේ එහෙනම් සැප වේදනාව මෙයාගේ ජීවිතේ යට කරගෙන ගියා. ඇයි සැප වේදනාව මෙයාගේ ජීවිතේ යට කරගෙන ගියේ? කාය භාවනාව නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න යම් කිසි කෙනෙකුගේ ජීවිතේ දුක් වේදනා හට ගන්නවා. සැප වේදනා නැති වෙලා ගිහිල්ලා යම් කිසි කෙනෙකුගේ ජීවිතේ යම් මොහොතක දුක් වේදනා හට ගන්නවා. අපි හිතමු දැන් කායික ගිලම්භාවයක් ඇති වුණා කියලා අංශභාගයක් හරි නැත්නම් හෘද රෝගයක් හරි නැත්නම් ඩෙන්ගු වගේ නැත්නම් මේ කොරෝනා වෛරසය හැදිච්ච කාලේ මේ කාලේ කොරෝනා රෝගී කියලා අපි හිතමු. ලොකු කායික පීඩාවක් හටගන්නවා. ඔන දුක් වේදනාවක්. මේ දුක් වේදනාව හටගත්තට පස්සේ අසෘතවත් පෘථග්ජනය කොහොමද කටයුතු කරන්නේ? අසෘතවත් පෘථග්ජනය කටයුතු කරන විදිය බුදුන් වහන්සේ දේශනා කරනවා සෝසෝචති. අර කායික රෝගය ඇතුණාට පස්සේ මෙයා හිතෙන් ශෝක කර කර ඉන්නවා. ඇයි දෙයියනේ මට මෙහෙම ලෙඩ හැදෙන්නේ මොන කර්මයක්ද මේ මෙහෙම ඇයි මෙහෙම මට මේ මටම මෙහෙම වෙන්නේ? ඇයි මගේ ජීවිතේ මෙච්චර කරදර වෙන්නේ කී කියලා එයා අතුලාන්තේ ශෝක කර කර ශෝක කර කර ඉන්න අය අර විදිහට දුක් වේදනාව සම්බන්ධව. ඒක කායික දුකක් හරි වෙනත් මොකක් හරි දෙයක් ඉන්න හරි වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා සෝ සෝචති ඊළඟට ඊළඟට සඳහන් කරනවා කිලමති. ඒ ශෝක කර කර ශෝක කර කර ඉස්සරහට යන්න යන්න යන්න යන මෙයා අප්‍රාණික වෙනවා. ක්ලාන්ත ගතියක් ඇති වෙනවා. මලගෙවල් වල එහෙම දැන් සමහර අය එහෙම අපිට දැක්කට පස්සේ පෙන්නලා තියෙනවා මේ මලගේ ප්‍රාණකාරය වගේ කියන්නේ අර අප්‍රාණික වෙලා පැත්තක් බලාගෙන මූණ හොඳටම නරක් වෙලා තව කෙනෙක් අල්ලන්න ඕනේ කුටි වැටලින්නවා අර බිම වැටලින්නවා ඒ කියන්නේ අර ක්ලාන්ත වෙලා අර ශෝකයේ තුලම ඉස්සරහට යෑම තුල ඇතිවෙච්ච දුක් වේදනාව තුල ක්ලාන්ත වෙලා ඊළඟට සඳහන් කරන උරත් තාලෙන් කන්දටි සමහර අය මොකද කරන්නේ මේ උරේට ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා අත් අහසට උස්සනවා පපුවට දා ගන්නවා අහසට ඔසවනවා පපුවට දා ගන්නවා මොනවද මේ උනේ කිය කිය කෑ ගහන්නත් පටන් ගන්න. ඒකට කියන පරිදේවති කියලා. දැන් අත් වලින් පපුවට ගහගන්න ඒවා අත් අහසට ඔසවන ඒවා ඒවා පුරක් තාලෙන් කන්දති. ඊළඟට පරිදේවති කියන්නේ ඒවා ගහගන්න ගමන් කියෝ කියෝ අඬනවා. කියවනවා කටිනුත් කියවනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මෝහන් ආපච්චදී. එයා ඒ ඇතිවෙච්ච දුක් වේදනා තුළ මොකද වෙන්නේ? එන්න එන්න එන්න එන්න මුලාවටමයිපත් වෙන්නේ. අර දුක් වේදනාව ඇති වෙච්ච වෙලාවේ අතුලාන්තයේ ශෝක කරන වෙලාවේ මුලාව ටිකයි. දැන් මේක පපුවටත් ගහගනිමින් කෑ ගහන මට්ටමකට ආව කියන්නේ මුලාව හොඳටම වැඩි වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ එහෙම වෙන්නේ දුක් වේදනාව හිත යට කරගෙන යන්නේ අග්ගිවේශනට සඳහන් කරනවා මේ සත්‍යකට අග්ගිවේශන නැත්නම් සත්‍යක එහෙම වෙන්නේ යා චිත්ත භාවනාවේ යෙදුනේ නැති නිසා. එතකොට අසුත්තවත් පෘථග්ජනයා ශාසනයේ හැවණැල්ලවත් පැටිච්ච නැති කෙනා සැප වේදනා හමුවේ තණ්හාදී ඇති කරගෙන ඉස්සරහට යන්නේ කාය භාවනාව නැති නිසා. ඊළඟට මේ අසෘතවත් පුතග්ජනයා ශාසනයේ හේවණන්ද වැටිච්ච නැති කෙනා ධර්ම විනයේ නොහැසිරුණු කෙනා දුක් වේදනාවක් හමුවේ අඬමින් දොඩමින් වැළපීමේ යන්නේ ඇයි චිත්ත භාවනාව නැති කෙනා. කවුද අසෘතවත් පුතග්ජනයා? ඊළඟට අග්ගිවෙස්සන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශාසනයේ සෙවණ ලැබුණු, ශාසනයේ ඇසුර ලබන, ශාසනයේ පිහිට ලැබුණු ශාසනය තුළින් වික්ත විනීත විසරදාදී தත්ත්වයන්ටපත් වන ධර්මදර වුණු ධම්මානුදම් පටිපන්නුන යම්කිසි ශ්‍රාවකෙක් ඉන්නවා. මෙන්න මෙයාගේ ජීවිතේ සැප වේදනාවක් උපදිනවා. ඒක ඇහෙන් වෙන්න පුළුවන්, කනෙන් වෙන්න පුළුවන්, දැන් පින්දුතුන් බලන්න පින්දුතුනුත් එහෙම වෙලාද කියලා. නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්, හිතේ හරි වෙන්න පුළුවන්. මේ සැප වේදනාව ඇති වුණාට පස්සේ මෙයා හිතනවා මේ සැප වේදනාවේ හේතුන් නිසා සකස් වුණ එකක්. අන්න කාය භාවනාව. කාය භාවනාව කියන්නේ මොකද්ද? පංචස්කන්ධ විදර්ශනාව. දැන් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා තමන්ගේ යම්කිසි ඉන්ද්‍රිය ධර්මයක් ඇසුරු කරගෙන සැප වේදනාවක් ඇති වෙනකොට අපි හිතමු කෙනෙක්ගෙන් ලැබුණු ආදරයක් කියලා. ඒ ආදරය තුළින් මෙයාට යම්කිසි සැපයක් ඇති වුණා නම් එයා ඒ මොහොතේම චිත්තයට යොමු වෙලා තමන්ගේ අභ්‍යන්තරයට යොමු වෙලා ඒ අත්දකින්න සැප වේදනාවේ මොකද දකින්නේ? හේතුව දකින්නවා. මේ මේ හේතු නිසා විද්‍යාව නිසා කර්ම නිසා ආදි වශයෙන් මේ මේ හේතු නිසා මෙන්න මේ සැප වේදනාව මට ඇතුණ. හැබැයි මේ හේතු නැති වෙනකොට මොකද වෙන්නේ? මේ අභ්‍යන්තර හේතුවක් හරි බාහිර හේතුවක් හරි නැති වෙනකොට මේ සැප වේදනාව නැති වෙනවා. ඒ සැප වේදනාව හේතුන් නිසා හටගෙන හේතු නැති කලින් නිරුද්ධ වෙලා යන විතරක් නෙමෙයි. ඒ වේදනාවත් එක්ක උපදින සංඥාවක් තියෙනවනම් ඒකත් එහෙමයි. ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වේදනාවත් එක්ක උපදින චේතනාවක් සංකාරයක් තියෙනවනම් ඒකත් ඒ මොහොතේම ඇතුළ නැතිල යනවා. يعني චිත්තක්ෂණයක් තුල ඇහි පිල්ලමක් අහන්නටත් වඩා අඩු කාලයක් තුල මේ වේදනාව හටගත්ත සැප වේදනාව මේ සංඥාව ඒ හැඟීම මේ චේතනාව විතරක් නෙවෙයි ඒ එක්කම නැගෙන විඥානයත් මොකද වෙන්නේ ඇති වෙලා නැති වෙලා යනවා මෙයා තමන්ගේ ජීවිතයේ දවස ගෙවද්දි ඇහැ ඇසුරු කරගෙන කන ඇසුරු කරගෙන නාසය දිවකය මනස ඇසුරු කරගෙන ශප වේදනා ඇති වෙනකොට ඒවායේ අනිත්‍ය දුක් අනාත්ම ආදී ලක්ෂණ දකිද්දි මොකද වෙන්නේ? මෙයාට ශප වේදනාව ගැන මොකක්ද ඇති වෙන්නේ පින්නත්ටි? නිබ්බිදාව හේවත් කලකිරීම. කලකිරීම ඇති වුණොත් ඒකන රාගයේද විරාගයේද ඇති වෙන්නේ. විරාගය හේවත් නොඇලීම. නොඇලීම ඇති වුණොත් එයාගේ ඒ නොඇලීම සකස් වීම තුළ භවය සකස් වෙන්නේ නැහැ. ජාති සකස් වෙන්නේ නැහැ. ජරාව සකස් වෙන්නේ නැහැ. ඒ සුතවත් ආර ශ්‍රාවකයා Tamanට ඇතුළ සැප වේදනාව හමුවේ කාය භාවනාවේ හෙවත් කය භාවිතා කිරීම කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුතවත් ආර ශ්‍රාවකයෙකුට දුක් වේදනාවක් හටගත්තොත් ඔන්න ලෙඩක් ඇදලා ඇඳේ වැටුණා. රෝද පුටුවකට හරි වැටුණා. දැන් මෙයාට දුක් වේදනාව ඔන්න කායිකව ඇති වෙනවා. කයට හරි වේදනයි. දණිස් රිදෙනවා, හිස රිදෙනවා, කොන්ද රිදෙනවා, පපුව රිදෙනවා, කකුල් රිදෙනවා, හරි එකක් කියනවා. දැන් අර ඉස්සෙල්ලා සඳහන් කළ අර චිත්ත භාවනාව නැති භාවිත චිත්ත නැති කෙනා නම් අර දුක් වේදනා හැමෝම මොකද කළේ ඇඬුවා වැළපුණා එක එක සෙල්ලන්නේ මෙයා එහෙම නෙවෙයි මෙයා මේ ඇතිවෙච්ච කායික වේදනාව දුරු කරගන්නේ කොහොමද භාවිත චිත්ත කියන්නේ පින්නන්ති මෙතන චිත්ත භාවනාව කියන්නේ මෙයා සමාධියකට ඇතුල් වෙනවා කියන එක දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ වාරයක් ඕක කළානේ අර ලෝහිත පක්ඛන්තිකා වගේ රෝග ඇති වෙනකොට විතරක් නෙමෙයි උන්වහන්සේගේ අර ආයු සංස්කාරය පවත්වාගෙන යන්න පවා මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා සමවත්වලට සමවැදුණා කියලා. සමාපත්ති වලට නැවත නැවත සමවැදුණා කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ මේ ආර්ය ශ්‍රාවකයට දුක් වේදනාවක් ඇති වුණොත් ඒ දුක් වේදනාව යට කරගන්න එහා භාවිත චිත්ත හෙවත් චිත්ත සමාධියකට තුල් වෙනවා. චිත්ත සමාධියකට ඇතුල් වීම මෙන්න මෙහෙම දෙයක්. පිනතුන් හිතන්න යම් කිසි ඉදිබුවෙක් ඉන්නවා. මේ ඉදිබුවා මොන ගමනක් යනවා. මේ ගමනේ මෙයා බොහොම නිදහසේ යද්දි මෙයා දකිනවා ශිවලෙක් එනවා ඉස්සරහට. ශිවල එද්දිම මෙයා මොකද කරන්නේ? ශිවලගෙන් වෙන කරදරෙන් බේරෙන්න මෙයා කටු ඇතුළට කකුල් හතරේ ඔළුවේ දාගෙන ඉන්නවා. එතකොට ශිවලට මෙයාට මුකුත් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි. මේ සුතවත් ආර ශ්‍රාවකයා හොඳට චිත්ත සමාධි ප්‍රථම ධාන ආදී හොඳට පුරුදු කරපු ශ්‍රාවකයා මොකද කරන්නේ? Tamanට කායික රෝගයක් ඇති වෙනකොටම යම් දුක් වේදනාවක් උපදිනවද? ඒක සිවල වගේ නම් මෙයා ඉක්මනට සමාධිය කියන කටු ඇතුළට රිංග ගන්නවා. එතකොට අර කායික පීඩාවට මුකුත් මෙයාට කරන්න බෑ. එහෙම කරන්නේ කොහොමද? අග්ගිවේශන මෙයාට භාවිත චිත්ත තියෙන නිසා. ඉතින් මේක ඇහුවට පස්සේ අග්ගිවේශනට හරි සන්තෝෂ. අනේ භාගතුන් වහන්සේ කොච්චර ලස්සනද? කොච්චර පැහැදිලිද මේ කාය භාවනා චිත්ත භාවනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගිවසන මගේ ජීවිතෙත් මම බෝසත් අවධිය ගත කරද්දී ඊළඟට හිසකෙස් අයින් කරලා, රැවුල් අයින් කරලා පැවිදි ජීවිතයකට යොමු වෙලා මම මේ බෝධිසත්ව කාලේ ජීවිතේ ගතයුතු කළානේ. අන්නේ කාලයේ මමත් ජීවත් වුණේ කිසිම සැපකටවත් කිසිම දුකකටවත් මගේ හිත යට කරගෙන යන්න දෙන්නේ නැතුව කියලා සඳහන් කරනවා. බම බෝසත්කාරී ජීවත් වුණේ කිසිම සැපකටවත් කිසිම දුකකටවත් හිත යට කරගෙන යන්න දෙන්නේ නැතුව. ඒ වෙලාවේ අහනවා අගිවිස්සන භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ හිත යට කරගෙන යන සැප වේදනා ආවෙම නැද්ද? ඔබ වහන්සේගේ හිත යට කරගෙන යන දුක් වේදනා ආවෙම නැද්ද? මෙන්න මේ අහනවා. ඔබ වහන්සේ දැන් සඳහන් කරනවානේ සැප වේදනා දුක් වේදනා ඔබ වහන්සේගේ හිත යට කරගෙන ගියේ නැහැ කියලා ඒ ආවෙම නැතුව දේවා. ඒ සැප වේදනා ආවේ නැති හින්දාද ඉපදුන් නැති හින්දාද ඔබ වහන්සේගේ හිත යට නොකරගෙන ගියේ. දුක් වේදනා ඉපදුන් නැති හින්දාද ඔබ වහන්සේගේ හිත යට නොකරගෙන ගියේ. මෙන්න මෙයා මෙහෙම අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නයාගි වෙස්සන ඕන තරම් හිත යට කරගෙන යන්න පුළුවන් සැප වේදනා තිබ්බා. හිත යට කරගෙන යන්න තිබ්බ දුක් වේදනා ඕන තරම් තිබ්බා. මොනෝද භාගතුන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අග්ගිවෙසන ජීවිතයේ ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම, වික්ෂුන් වහන්සේ නමක් පැවිදිරුවක් දැකීම තුල කලකිරීම ඇති වුණු මම අම්මා තාත්තා දෙමව්පියෝ අඩද්දි දෙමව්පියෝ කියන්නේ සුද්ධෝදන මහරජතුමත් ප්‍රජාපති මහා ගෝතමීන් වහන්සේ. දෙමව්පියන් හඬද්දි භාර්යාව කඳුළු පිරුණු මුණ දෙන් මිදිද්දි ඒ දැසි දස්සන් පවා අතහැරලා සියලුම භෞතික සැප සම්පත් අතහැරලා මම අබිනිෂ්ක්‍රමණය කළා. එහෙම අබිනිෂ්ක්‍රමණය කරලා මම හොයන්න පටන් ගත්තා කුසලය මොකද්ද? සත්‍ය මොකද්ද කියලා. එහෙම කුසලය මොකද්ද සත්‍ය මොකද්ද කියලා හොයන මට ඒ කුසලය මොකද්ද සත්‍ය මොකද්ද කියලා හොයන ශාස්ත්‍රුන් වහන්සේලා හමු වුණා. එක්කෙනෙක් තමයි ආලාර කාලාම. මම ආලාර කාලාමයන් ළඟට ගියා. ආලාම කාලාමයන් ළඟ ශිෂ්‍යෙක් විදිහට මම ආලාර කාලාම උගන්වන දේවල් හොඳට හදාරමින් හිටියා. ආලාර කාලාමයන් යම් කිසි වචනයකට තොල හොලවනකොට දෙතොල් සොලවනකොට මට ඒක පාඩම් හිටිනවා. එන බෝධිසත්වයන් වහන්සේ සංසාරේ හොඳට ධාරණ ශක්ති සහිත වාකුත්තමයෙක්නේ. ඉතින් ආලාර කාලාමාදී ගුරුවරු උගන්වනකොට උග මේ දෙතොල් සොලවනකොට අනිත් පැත්තේ ගලේ කොටපු ඉරේ වගේ ඉරක් වගේ ඒ උගන්වන දේ ඇතුළාන්තයේ පිහිටනවා. ඉතින් මම ඒ විදිහට ඉගෙන ගනිමින් ඉන්න අතරේ කල්පනා කරා මේ ආලාර කාලාම යන්න කුසලයේ තුල කොච්චර ඈතට ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා අහන්න ඕන. ඉතින් මම ආලාර කාලාමයන් ළඟට ගිහිල්ලා ඇහුවා. ඇදුරුතුමනි ඔබ වහන්සේගේ සීමාව කොතනද? එතකොට සඳහන් කරනවා සිද්ධාර්ථ සිද්ධාර්ථ ගබෝධි සත්‍යයන් වහන්සේ සඳහන් කරනවා ආකින්චඤ්ඤායතනෙ දක්වා මං හිත දියුණු කළ තියෙනවා. ලෞකික වශයෙන් ආකින්චඤ්ඤායතන දක්වාම හිත දියුණු කරලා තියෙනවා කියලා. ඊට පස්සේ පින්නදී බලන්න බෝසත්යන් වහන්සේගේ ආත්ම බෝසත්යන් වහන්සේගේ තිබ්බ මේ තමන් වහන්සේ ගැන තිබ්බ විශ්වාසය. උන්වහන්සේ හිතනවා මේ දැන් සත්‍යකට කියනවා සත්‍යක මට මෙහෙම හිතුණා දැන් ආලාර කාලාමියන් මෙවැනි තත්යකටපත් උනේ ශ්‍රද්ධාව නිසා. මයිගාවත් හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. මෙතුමා මේ වගේ තත්යකටපත් උනේ මේ හොඳ මේ වීර්යයක් තිබ්බ නිසා. මල් ළඟත් හොඳ වීර්යයක් තියෙනවා. මෙතුමා මේ වගේ තත්යකටපත් උනේ මේ හොඳ සිහියක්, හොඳ නුවණක්, හොඳ සමාධියක් තිබ්බ නිසා ලෞකික වශයෙන්. මටත් ඒව තියෙනවනේ නම් මාත් වෑයම් කරන්න ඕන අකින්චඤ්ඤායතනෙට. ඉතින් මේ උත්තරයන් වහන්සේ ඔන්න උත්සාහ කළා කියලා සඳහන් කරනවා. උත්සාහ කළා හොඳට ඒ අකින්චඤ්ඤායතනය උපදවා ගත්තා. උපදවා ගත්තට පස්සේ ආලාර කාලාම කියන ඇදුරුතුමා සඳහන් කරනවා දැන් ඔබ මම වගේම මම ඉන්න තත්ත්වෙට මාපු කෙනෙක්. අපි දෙන්න එකතු වෙලා මේ ශිෂ්‍යව බලා කියාගෙන ඉමු. ඉතින් බෝසත්යන් වහන්සේට හිතුණ කියනවා මේ යම්කිසි ආකින්චඤ්ඤායතනයෙන් කළ යම්කිසි සමවතක් කියනවා නම් ඒ සමවත මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා මේ තමන් වහන්සේට හිතුණලු නායන් ධම්මෝ නිබ්බිදාය මේ ආකින්චඤ්ඤායතනයේ කියන සමවතගේ පංචස්කන්ධය ගැන කලකිරෙන්න හේතු වෙන එකක් නෙවෙයි මේ ආකින්චඤ්ඤායතනට සමවැදීම කියන්නේ පංචස්කන්ධය ගැන කලකිරීම නම් නෙවෙයි. න විරාගාය කොච්චර බුද්ධිමත්ද? මේක මේ ස්කන්ධ ධර්ම කෙරෙහි නොඇලීම නම් නෙවෙයි. න නිරෝධාය මේ පංචස්කන්ධය අසුරු කරගෙන උපදින රාගාදී කෙලෙස් දුර වෙන්න හේතුනේ හුත් නෙවෙයි. න උපසමාය මේක මේ සංස්කාර සංසිඳීමට හේතුන දෙයක්ුත් නෙවෙයි. න අභිඥාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. මේක මේ උතුම් අභිඥා උතුම් ඥාන ඇති කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙන එකක් නෙවෙයි මේ ආකින්චන් ඥායතන සමවත කියලා මට තේරුණා. ඒ නිසා මම ඇදරුවරුන්ගෙන් අවසර අරගෙන වෙනත් තැනකට යන්න පටන් ගත්තා. එහෙම යද්දි මට හමු වුණා සත්‍යක උද්දකරාම් පුත්ත. උද්දකරාම් පුත්ත ළඟත් මම බොහොම කීකරුව හොඳට ඉගෙන ගත්තා. උද්දකරාම් පුත්තයන් එක වචනයකට තොල සොලවද්දි දෙතොල් සොලවද්දි මට ධාරණය වුණා. ඉතින් මම දවසක් කල්පනා කර උද්දකරාම් පුත්තයන් වහන්සේගේ සීමාව කොතනද? උන්වහන්සේ එතකොට සඳහන් කරනවා ගුරුවරයා සඳහන් කළා නේව සංඥානා සංඥායතන කියන සමවත. ඉතින් මම හිතුවා එතුමටත් ශ්‍රද්ධාව තියෙනවා මටත් ශ්‍රද්ධාව තියෙනවා එතුමටත් වීරිය තියෙනවා මටත් වීරිය තියෙනවා එතුමටත් සති සමාධි ප්‍රඥා තියෙනවා මටත් තියෙනවා එහෙනම් ඇයි මට බැරි අන්න තමන් වහන්සේගෙන ඇති වෙච්ච මහා අර ගැඹුරු අදිෂ්ඨාන නිසා මොකද කළේ? නේය සංඥානා සංඥාතර උත්සාහ කළා. සත්‍යක මම නොබෝ කලකින් වැඩි කල් ගිහිල්ලා නෙමෙයි. හරීම කෙටි කාලයක් තුල සංසාරේ බොහෝ ගුණ පුරාගෙන ආපු උතුමන් වහන්සේනේ බෝධිසත්වයන් වහන්සේ. සඳහන් කරන සත්‍යක මම නේව සංඥානා සංඥාතරයටත් ආවා. හැබැයි මට හිතුණා න නිබ්බිදාය මේක මේ සංස්කාර ගැන කලකිරීම නම් නෙමෙයි න විරාගාය මේක මේ සංස්කාරයන් කෙරෙහි නොඇලීම නම් නෙවෙයි න නිරෝධාය මේක මේ සංස්කාර ධර්මයන් කෙරෙහි රාගාදී නිරුද්ධ වෙන දේ නම් නෙවෙයි ඊළඟට න සම්බෝධාය න අභිඥාය න නිබ්බානාය සංවත්තත ඒ කියන්නේ මේක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න විශේෂ ඥාන උපදින්න ඊළඟ නිර්වාණය සාක්ෂාත් කිරීම කියන මේ විමුක්තියට විමුක්තිය නෙවෙයිනේ මේව සංඥායතනය. කොච්චර බුද්ධියක් තිබද? කියන්නේ ඒ කියන්නේ දැන් අපේ සමාජයේ ඉන්න සමහර අය උපචාර සමාධි මාත්‍රයෙන් හිතන සෝතාපන්න වුණා කියලා. ප්‍රථම ඥාන මාත්‍රයෙන් හිතන සෝතාපන්න වුණා කියලා. සමහර අය උපචාර සමාධියවත් නැතුව ප්‍රථම ඥානත් නැතුව බණ ටිකක් කාලා හිතේ යම් කිසි ඇති වෙන කණික සමාධියකට මුලා වෙලා හිතනවා මම සෝතාපන්න වෙලාද නැද්ද කියලා. ඒ කියන්නේ මේ පුංචි දෙයකක් මුලා වෙන ලෝකයක් තුල මේ අෂ්ට සමාපatti වල අඩංගු නේව සංඥා නාසඤ්ඤා ආයතනයට අවිල්ලත් අපේ සිද්ධාර්ථයන් මහා බෝධිසත්වයන් වහන්සේ මුලාවටපත් උන්නේ මේ නිවන කියලා. ඉතින් සඳහන් කරනවා සත්‍යක මම උද්දකරාම පුත්යන් වහන්සේ අත්හැරියා. ඇයි අත්හැරියේ? විමුක්තිය සාධනය වෙන්නේ නැති නිසා එතන හිටියට. ඊට පස්සේ සඳහන් කරනවා ආලාර කාලාමත් අතහැරලා උද්දකරාම පුත්තත් අතහැරලා සත්‍යක මම ආවා චේනානී කියන නියම්කමට. දැන් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ අපිව දුකෙන් මුදව ගන්න, අපිව දුකෙන් බේර ගන්න මේ ගමින් ගමට ගුරුවරු ළඟට ගියපු හැටි. ඒ හරියට මේ මෙහෙමයි. ඔන්න ගෙදරක ඉන්නවා තාත්තා කෙනෙක්. මේ තාත්තට මේ දරුවෝ තුන් හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මේ තාත්තා රැකියාවක් කරනවා. ඒ රැකියාව තුල මතුවෙනවනම් යම්කිසි ධනයක් මේ තාත්තට තේරෙනවා දරුවෝ සතුටින් තියන්න මේ ධනය මදි. ඉතින් මේ පියතුමා මොකද කරන්නේ? පිට රටකට යන්න තීරණය කරනවා. ඇයි පිට රටකට යන්නේ? Tamange සැපයට නෙවෙයි, දරුවන්ගේ සැපයට. ඉතින් භාර්යාව අඬද්දි අම්මා තාත්තා අඬද්දි දරුවෝ අඬද්දි මොකද කරන්නේ? වේදනාවෙන් නමුත් සැනසෙල්ලක් දෙන්න මේ කල යුතුයි කියන හැඟීමෙන් විදේශ රටකට යනවා. විදේශ රටකට ගිහිල්ලා ඒ රැකියාව තුළ ධනය හම්බ කරගෙන යද්දී එතුමට දැනුණොත් මේ ධනයත් මදි දරුවෝ සැපෙන් තියන්න කියලා මොකද කරන්නේ? ඒ රටේ ඉඳගෙන තවත් රැකියාවකට යන උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි පින්නතේ බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය හදාරද්දී ඔබ අපට හිතෙන්න ඕන. බෝධිසත්වයන් වහන්සේ තාත්ත කෙනෙක් වුණේ තුන්ලොවටම. බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේට ලෝක සත්‍ය දුකෙන් නිදහස් කරගන්න ඕනේ කියන අදහසක් ආවනම් ඒ අදහස ඇතුළේ මනුෂ්‍යෝත්ත්‍ය, දෙව්වරෝත්ත්‍ය, බ්‍රහ්මෝත්ත්‍ය, සතරපායක සත්‍යෝත්ත්‍ය ටිකක්. කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් මේ සත්‍ය සංහතියම බෝධිසත්වයන් වහන්සේලාට දරුවෝ වගේ. ඉතින් මේ දරුවෝ සැනසෙල්ලෙන් කියන්නේ මේ මහා අභිෂ්ක්‍රමණය කළේ. ඒ මහා අභිෂ්ක්‍රමණය කරලා ඒ ගුරුවරු හොයාගෙන ගියේ. ගුරුවරු හොයාගෙන ගිහිල්ලා අමාරුයි ඒ ගුරුවරුන්ගෙන් මේ හැම දෙයක්ම හැදෑරුවේ. ඒ ඒ ස්ථානවලට ඒ මනෝභාවයන්ට ගියේ. ඒවා කරලත් දරුවන්ට ලෝක සත්‍යයන්ට ස්ථිර සැනසෙල්ල දෙන්න බෑ කියලා දැනෙන කොටයි ආපු ඒතනුත් අතහැරියේ. තමන්ගේ විමුක්තියට නෙවෙයි ලෝක සත්‍යයේ විමුක්තිය පිණිස. ඉතින් සඳහන් කරනවා ශක්්‍යක මම සේනානි කියන නියම් ගමට ආවා. මෙතන ලස්සනට ගංගාවක් ගලාගෙන යනවා. නේරංජනා ගඟ. ඉතින් නේරංජනා ගඟ ළඟ වාඩි වෙලා ඉඳි මට හරි ලස්සන සංකල්පයක් ආවා. යම්කිසි ගලායන ජලයක තියෙනවා දර කඩක්. මෙන්න මේ දර කඩ ළඟට ගිහිල්ලා යම්කිසි පුරුෂයෙක් උත්තරා රාණි උත්තරා රාණි කියන්නේ පින්නත් ඉස්සර කාලේ ওই ගින්දර ලබා ගන්න ඕනුනාට පස්සේ දියලි දර කඩවල් වල අතුල්ලන උපකරණයක්. ඒකට කියන උත්තරා රාණිය කියලා. අන්න ඒක අතුල්ල අතුල්ල ඉන්නකොට ගින්දරමක් වෙනවා. ඉතින් ගින්දර අවශ්‍ය ගින්නක් අවශ්‍ය යම්කිසි පුරුෂයෙක් ගලා යන ජලයේ තියෙන දර කොටයක් අතට අරගෙන දර කෑල්ලක් අතට අරගෙන අර උත්තරාරාණිය අතුල්ලනවා ගින්දර මතු කරගන්න. මේ අග්ගිවේසන එහෙම නැත්නම් මේ සත්‍යකකින් අහනවා සත්‍යක මොකද කියන්නේ ඔබ? අනේ ස්වාමීනියේ වතුරේම තියෙන දර කඩේ කොච්චර උත්තරාරාණිය ඇතුළුවත් ගින්නක් නම් එන්නේ නැහැ ඒක අභෞගයයි. සත්‍යක මට අන්න එහෙම අවබෝධයක් ආවා. මේ ලෝකේ සමහර අය ඉන්නවා කාමයන්ගෙන්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී කාම වස්තු වලින් කයවත් කරගන්න නැතුව ඊළඟට කාමයන්ගෙන් ඒ කියන්නේ ක්ලේශකාමයන්ගේ ක්ලේශකාමයන්ගෙන් හිත අයින් කරගන්නෙත් නැතුව විමුක්තියක් හොයනවා. එයාට කවදාවත් විමුක්තියක් ලැබෙන්නේ එයාලා හරියට ජලයේම තියාගෙන දර කොටේ උත්තරාරාණිය අතුල් අතුල්ල ගින්න උපදවා ගන්න හදන අය වගේ. දෙවන උපමාව මට මෙන්න මෙහෙම අදහසක් ආවා. සත්‍යක ඒ දර කෑල්ල දර කඩ ගොඩට දානවා. හැබැයි දර කඩ ගොඩට දැම්මත් දර කඩේ වතුර ගතිය තියෙනවා. යම්කිසි පුරුෂයෙක් ගිහිල්ලා ගොඩ දාපු දරකඩ අතට අරගෙන උත්තරාරාමයේ අතුන් යනවා. සත්‍යක ගින්දරෙයිද? අනේ නෑ ස්වාමීනි උත්තරාරාණිය කොච්චර ඇතිල්ලුවක් ඒ දරකඩේ තෙත ගතිය තියෙන නිසා ගින්දරෙන් නෑ. අන්න ඒ වගේ මේ සත්‍යක මට හිතුණා සමහර මේ විමුක්තිය හොයන අය ඉන්නවා කයින් කාමයෙන් අයින් වෙනවා. හිතින් ක්ලේශ කාමයෙන් අයින් වෙන්නේ නෑ. එතකොට යාලටත් විමුක්තිය කියන ඒ ඵලය ලබන්න බෑ. දැන් අපේ සමහර පින්නතුන් ඉන්නවා දැන් ඔන්න සිල් සමාදන් වෙන්න හරි භාවනා වැඩසටහන් වලට හරි ආරාම වලට භාවනා මධ්‍යස්ථානට යනවා. එතකොට අන වස්තුකාම වලින් අයින් වුණා. දරුවෝ එහෙම අතහැරලා ආවා. හැබැයි ආවට පස්සේ සමාධිය උපදින්නේ නැත්තේ ඇයි? ක්ලේශකාම නිසා. හිතේ කාමච්ඡන්දේ තියෙනවා, ව්‍යාපාදාදී තියෙනවා. එතකොට අන්න ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. අර වතුරෙන් ගොඩ දාපු දරකඩ තෙත නිසා කොච්චර උත්තරාරාණිය ඇතුළුවත් ගින්න උපදින්නේ හරියට කයින් කාමයන්ගෙන් වෙන් වුණා සිතින් සිතින් සිත කාමයන්ගෙන් තෙත් වෙලා තියෙනවා නම් විමුක්තිය සාධනය වෙන්නේ නැහැ වගේ කියලා. ඊළඟට බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරනවා සත්‍යක මට ඊට පස්සේ ආව හරිම වටින තුන්වෙනි උපමාව. මොකද්ද? තුන්වෙනි උපමාවේදී මට ආව සත්‍යක යම් කිසි දරකඩක් හොඳට වේලෙනවා. හොඳට වේලුණු දරකඩේ උත්තරාරාණිය ඇතුළුවත් මොකද වෙන්නේ? සාමීනි එතකොට වතුර මේ ගින්දර එනවා. අන්න ඒ වගේ මට අදහසක් ආවා. කයිනුත් කාමයන්ගෙන් වෙන්න ඕනේ. වෙන් වෙන්න ඕනේ. සිතුනුත් කාමයන්ගෙන් ක්ලේශ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. අන්න එතකොට විමුක්තියකට යන්න පුළුවන්. ඉතින් මේ අදහස ආපු මම මොකද කරේ? සඳහන් කරනවා සත්‍යක මම අකුසල් දුරු කරන්න පටන් ගත්තා. කොහොමද අකුසල් දුරු කරන්න පටන් ගත්තේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නත් සත්‍යක මම මෙන්න මෙහෙම උත්සාහ කරන්න පටන් ගත්තේ අකුසල් දුරු කරන්න. ඉස්සෙල්ලාම මම පුරුදුනා උඩු දතට යටි දත කියලා. දිවෙන් පල්ල තද කරගෙන. කුසල හිතින් අකුසල හිත දුරු කරන්න මම වෑයම් කළා. ඒක එක සැරයක් නෙවෙයි, දෙසරයක් නෙවෙයි. එක සැරයක් කරලා ටික වෙලාවකින් නැවැත්තුවක් නෙවෙයි. බෝධිසත්වයන් වහන්සේ පින්නත් මොකද කරන්නේ? එක දිගට නැවත නැවත නැවත නැවත උඩු දතට යටි දත තියලා දිවෙන් තල්ල තද කරගෙන කුසල හිතින් අකුසලයට නිග්‍රහ කරමින් මොකද කරන්නේ? ඔන්න අකුසල් දුරු කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යක මෙහෙම කරගෙන කරගෙන කරගෙන යද්දී මට ධාරී දාන්න පටන් ගත්තා. පොඩ බලන්න පින්නත් මේ අකුසල් දුරු කරගන්න ගත්ත වෑයම සත්‍යක මට මේ මුළු ශරීරේම දහඩිය ගණන් පටන් ගත්තා. ඊළඟට මුළු ශරීරයම දැවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. ඒක හරියට මෙන්න මේ වගේ. යම්කිසි බලවත් පුරුෂයෙක් ඇවිල්ලා දුබල පුරුෂයෙක්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. නැත්තම් දුබල පුරුෂයෙක්ගේ ශරීරයෙන් අල්ල ගන්නවා. දෙපයින් ඉර අල්ල ගන්නවා. අන්න එහෙම අල්ලගෙන යම්කිසි බලවත් පුරුෂයෙක් අර ගෙලෙන් හෝ දෙපයින් හෝ අල්ලගත් අර පුරුෂයා පීඩාව ඇති වෙන විදියට සොලවන්නේ යම්සේද, තෙරපන්නේ යම්සේද, පීඩා දෙන්නේ යම්සේද. අන්න ඒ වගේ සත්‍යක මේ උඩු දත්තට යටි දත තියලා දිවෙන් තල්ල තද කරගෙන මේ කුසල හිතෙන් අකුසලයේ දුරු කර කර දුරු කර කර දුරු කර කර මම අදිෂ්ඨාන ගනිද්දී මට අන්න ඒ වගේ තමයි දැනුනේ. ඊට පොඩ්ඩක් බලන්න දුබල පුරුෂයෙක් බෙල්ලෙන් අල්ලගෙන හරි දුබල පුරුෂයෙක් කනෙන් අල්ලගෙන හරි බලවත් පුරුෂයෙක් මහත් වූ පීඩාවකට පත් කරනවා වගේ පීඩාවක් ඇති වෙලා තියෙනවා අදිෂ්ඨාණයෙන් අකුසල් දුරු කරගන්න වීරිය වඩද්දි මුළු ශරීරෙම දහඩියෙන් පෙඟිලා තියෙනවා අපි කොතනද ඉන්නේ පින්නත් පින්නොත හිතන්නේ ඒ වගේ බෝධිසත්වයන් වහන්සේගේ අකුසල් දුරු කරණේ පළවෙනි වීරියට සාපේක්ෂව කවදාද අපි දහඩිය දව දම දම අකුසල් දුරු කරේ? කීයෙන් කී දෙනාද ඒ දහඩිය දම දම දම අකුසල් දුරු කරන්නේ? අදිෂ්ඨාන මාත්‍රේ. අදිෂ්ඨාන ගන්නව තමයි දත් පිටිත් කනව තමයි. මේ අකුසලෙන් මං ගැලවෙනවා කියලා හැබැයි පැයක් ඒක තියෙන්නේ නැහැ. පැය දෙකක් ඒක තියෙන්නේ විනාඩි 10ක් ඒක තියෙන්නේ ඒ දත් මිටි කාල අදිෂ්ඨාන අරගෙන විනාඩියෙන් ගිලිහිල යනවා හිතෙන් ඒ අදිෂ්ඨානය. බෝධිසත්වයන් වහන්සේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක එක දිගට එක දිගට එක දිගට කරගෙන යද්දී තමයි මගේ මුළු ශරීරෙම කිසිලි වලින් පවා දාඩිය වැටෙන්න පටන් ගත්ත කියනවා. මුළු ශරීරෙම දාඩිය පැටෙන්න පටන් ගත්තා. මුළු ශරීරය දැවෙන්න පටන් ගත්තා. බලවත් පුරුෂයෙක් අල්ලගත්තු දුබල පුරුෂයෙක් වගේ මහත් වූ පීඩාවක් මට දැනෙන්න පටන් ගත්තා කියලා. ඊළඟට සඳහන් කරනවා ඊළඟට සත්‍යක මම හිතුවා ඒකමෙන් අකුසල් දුරු කරගන්න ගමන් අප්‍රාණික ධානය වඩන්න ඕනේ කියලා. මොකද්ද මේ අප්‍රාණික ධානය කියන්නේ? කටින් හුස්ම ගන්න එක නතර කරනවා. නාසයෙන් හුස්ම ගන්න එක නතර කරනවා. සඳහන් කරනවා ශක්ෂක මම යම් කිසි මොහොතක කටින් හුස්ම ගන්න එක නතර කරාද? නහයෙන් හුස්ම ගන්න එක නතර කරාද? ටික වෙලාවක් යද්දි මොකද උනේ? මට දැනුනේ මයින්හමක් අදිනවා වගේ මගේ කන් දෙකෙන් ගිනි පිට වෙන්න පටන් ගත්තා. දැන් පින්නතුන් හිතන්න අපේ දැන් සමහර යාළු මිත්‍රාදීන් ওই පාසල් යන කාලේ විහිළුවට පිටිපස්සෙන් ඇවිල්ලා නහයත් එක්ක කට වහනවා. එතකොට කොච්චර අපහසුටපත් වෙනවද? අපි තුන් යම්කිසි අවස්ථාවක වතුර ගිලෙන්න හදනවා. එතකොට කටිනුයි නහයනුයි හුස්ම ගන්න බැරි වෙනවා. එතකොට කොච්චර අමාරුද? කොච්චර දඟලනවද? ජීවිතේ එපා කියලා ගඟේ බෝධේ පයින් අය උදව් ඉල්ලලා මොකද කරන්නේ? අතපය වතුරේ ගහ ගහ. අර හුස්ම ගන්න බැරි වීමේ වේදනාවට තමයි ඒ ජීවිතේ ඉල්ලන්නේ. ජීවිතේ එපා කියලා ගඟට පැනලා ගඟේ ඉඳන් ජීවිතේ ඉල්ලනවා. ඇයි? හුස්ම නතර වෙනකොට හුස්ම ගන්න බැරි වෙනකොට ඇති වෙන පීඩාව මෙච්චරයි කියලා කියන්න බෑ. Tamanටම Taman දැඟලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් සත්‍යක අර උඩුදත්තට යටිදත තියලා වීර්ය වඩද්දිවත් මගේ කායික දුකට බැරි වුණා හිත යට කරගෙන යන්න. මගේ වීර්යවත් හැකුළුනේ නැහැ. මම මුලාවටවත්පත් උන්නේ නැහැ. සිහි මුලා උන්නේ නැහැ. හොඳ සිහියෙන් හිටියා මම. ඒ විතරක් නෙමෙයි අප්‍රාණික ධානයේ වඩද්දි අප්‍රාණික ධානයේ වඩද්දි මේ මයින්හමෙන් මයින්හම මයින්හම අදිනවා වගේ මගේ මේ කන් දෙකෙන් ගිනි පිට වෙද්දී මගේ වීරිය හැකුළුනේ නැහැ. අපි පින්නත් අපේ ජීවිතවල භාවනාවක් කරද්දී එහෙම මැෂා නිසා භාවනාව අතර මාගෙන අතර කරනවා. කෝඳුරු ටික නිසා කේන්ති අරන් කෝඳුරුටත් බැලලා භාවනාව නතර කරනවා. කොන් දෙකක් කුන් නිසා භාවනාව නතර කරනවා. ධනිෂ්කක් කුන් නිසා භාවනාව නතර කරනවා. අනේ මට විනාඩි 10ක් ඉන්න බෑ කියලා නැගිටිනවා. වාහන ශබ්ද නිසා භාවනා නතර කරනවා. කැස්ස නිසා භාවනා නතර කරනවා. අපි කොහෙද ඉන්නේ? බෝධිසත්වයන් වහන්සේ නහයනුයි කටුනුයි හුස්ම ගන්න එක නතර කරලා කන් දෙකෙන් ගිනි පිට වෙද්දි බලන්නේ ගින්නට අපි ණයද නැද්ද? ඒ හුස්ම හිර කරගත ජීවිතේට අපි ණයද නැද්ද? කොච්චර ණයද අපි? බලන්නේ වීරය. අපේ අකුසලයේ දුරු කරගන්න වැඩපිළිවෙල තුල හිත පසුබසිනකොට හිත අපගමණයකට යනකොට ওই වීර පොඩ්ඩක් මතක් වුණා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හුස්ම හිර කරගෙන මාව දුකෙන් ගලව ගන්න කටයුතු කළා. එහෙම මතක් වුණොත් ඒක අපේ කුච්ච ආශිර්වාදයක්. වීරිය වැඩෙන්න. ඊළඟට සඳහන් කරන මේ විදිහට අප්‍රාණික ධානය තුල මම පළවෙනි පියවර තුල හිටියා. ඊළඟට මම දෙවෙනි පියවරට ගියා. දෙවෙනි පියවරේදී මම නහයෙන් හුස්ම ගන්න එකයි කටෙන් හුස්ම ගන්න එකයි විතර නෙමෙයි. කන් දෙකෙන්වත් හුස්ම ඇතුල් නොවන විදිහට මං අප්‍රාණික ධානය වඩන්න පටන් ගත්තා. පින්නත් සත්‍යක මට එතකොට දැනුනේ කවුරු හරි පුරුෂයෙක් ඇවිල්ලා උලකින් ඔළුවට අනිනවා වගේ. දැන් අපේ පිනුත හිතන්නේ මෙතන මේ කියන්නේ විකට්ටකින් අනිනවා කියන්නේ උලකින් කියලා කියන්නේ. කවුරු හරි දැන් මේ වෙලාව අපේ ඔළුවට ඔය යකඩින්නකින් යනගෙන යනගෙන ගියොත් පොඩ්ඩක් හිතන්නකෝ ඇතුළේ වේදනාව දැන් එන්නොත් අන්නේ වගේ වේදනාවක් බෝධිසත්වයන් වහන්සේට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ කටිනුත් හුස්ම ගන්න නැහැ. දැන් ඉස්සෙල්ලා කටිනුයි නහයනුයි හුස්ම ගන්න එක නතර කරාට කන් දෙකේ උපකාරී තිබ්බනේ. දැන් කන් දෙකේ උපකාරෙත් නැහැ. තුන් පැත්තෙම වැහිලා. එතකොට ඇති වුණ ඔළුවට හිසට ඇති වුණ පීඩනය කොච්චරද කියනවනම් උලකින් ඇනගෙන ඇනගෙන යනවා වගේ එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි දහසරයක් නෙවෙයි සියසරයක් නෙවෙයි මේ ඇනිල්ල වෙලා තියෙන්නේ. හැබැයි ශක්තක මගේ වීරය හැකුළුන්නේ නැහැ. මගේ සිහිය මුලා වුන්නේ නැහැ. මගේ කායික පීඩාවට ඒ හිසේ කැක්කුමට බැරි වුණා හිසේ පීඩණයට බැරි වුණා මගේ හිත යට කරගෙන යන්න ඊළඟට සත්‍යක මන් තුන්වෙනි අවස්ථාවටත් ගියා තුන්වෙනි අවස්ථාව කියන්නේ ඔය ඔය වේදනාව තුලම ඉස්සරහට යෑම එතකොට දැන් තුන්වෙනි අවස්ථාවට එනකොට මට දැනුණා ශච්චක හරියන මෙන්න මෙහෙම යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් ඔළුව ඔතල ඔතල ඔතලා කිටි කිටි දෙපැත්තට අදිනවා වගේ මගේ මුළු හිසම හිර වෙන්න පටන් ගත්තා ඒත් සත්‍යක මගේ වීරිය හැකුළුන්නේ මගේ සිහිමුලා වුන්නේ කොච්චර කරුණාවක් තියෙන්නේ නැද්ද අපි ගැන බෝධිසත්වයන් වහන්සේට ඕව කරද්දී අපි කොච්චර මතක් වෙන්නේ නැද්ද ඒ කියන්නේ මේ උත්සාහය අතහරින්න හදනකොට අපි කොච්චර මතක් වෙන්නේ නැද්ද දුරු රටකට ගියපු අපේ තාත්තා කෙනෙකුට හරි අම්ම කෙනෙකුට හරි දවස් 30ම වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ශරීර රිදෙනකොට හැම දෙයක් මත හැරලා ආපහු ලංකාවට එන්න හිතනවා. හැබැයි දරුපටවුන්ගේ මූණ මතක් වෙනකොට මොකද වෙන්නේ? ආපහු ඒ හිත හකුල ගන්නවා. නෑ නෑ මගේ දරුපටව දුකටපත් වෙනවා මම මේක අතහැරලා ආපහු රටට ගියොත් කියලා ලංකාවට ගියොත් කියලා. මහා බෝධිසත්වයන් වහන්සේලාටත් රසල ජීවිතේ වීර්ය වඩද්දී දුක් විඳිද්දී තනිපංගලමේ ඒවා අතහරින්නට සංකල්ප පහළ වෙන්නේ දරුපටව ටික මතක් වෙන නිසා. තුන් ලෝකයක දරුවෝ මතක් වෙන නිසා. ඉතින් තුන්වෙනි අවස්ථාවේ සඳහන් කරනවා සත්‍යක ඔළුව කිටි කිටියේ වරපටි දාලා අදිනකොට යම් වේදනාවක් වෙනවා. ඒ වගේ වේදනාවක් අප්‍රාණික ධානය තුල ආවා. මම ඒත් නැවැත්තුවේ නැහැ. මම ඒත් ඉස්සරහට ගියා. ඒ ඒ අප්‍රාණික ධාන භාවනා අතහැරියේ නැහැ. ඊළඟට සත්‍යක මට දැනුනේ ඔළුවේ පීඩනේ අභිභවා කියලා දැම්මට ඒක දැනෙන්න පටන් ගත්ත කුෂටක්. මට දැනුනේ කුස යම්කිසි පුරුෂයෙක් කියතකින් කපනවා වගේ. සැතකින් කපනවා වගේ මේ බ්ලේඩ් මේ ඔය පුංචි බ්ලේඩ් දෙකකින් හරි නැත්නම් ඔය පුංචි පිහියකින් වගේ නෙවෙයි මේ ලොකු සැතකින් කුස කපනවා වගේ මගේ උදරයේ ලොකු වාතයේ පෙරලීමක් එක පීඩනයක් එන්න පටන් ගත්තා. දැන් මේ අප්‍රාණික දාණය තුළ ඉස්සරහට යන්න යන දැන් ඔළුවේ පීඩනයේ අභිභාගින දැන් කුස තත්ත්වයක දැනෙනවා. ඒත් මගේ වීරය හැකුළුනේ නෑ. ඒ කායික පීඩාවට බැරි වුණා මගේ හිත යට කරගෙන යන්න. දැන් මේ අග්ගිවිස්සන ඇහුවනේ මේ සත්‍යක ඇහුවනේ බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේගේ බෝධිසත්ව කාලේදී මේ දුක් වේදනා ඔබ වහන්සේගේ හිත යට කරගෙන ගියේ නැද්ද? දුක් වේදනා එහෙම හටගත්තේ නැද්ද කියලා. දැන් ඒකටනේ මේ උත්තරේ දෙන්නේ. ඉතින් සඳහන් කරන ඒ වගේ අප්‍රාණික ධාන වඩද්දි අග්ගිවිස්සන ඒ දුක් වේදනා වලට බැරි වුණා මගේ හිත යට කරන් යන්න. මගේ වීර්ය හැකුළුන්නේ නැහැ. මම හොඳ සිහියෙන් හිටියේ. කොච්චර ආඩම්බරයිද පින්නත් අපිට අපේ සාස්ෘණ වහන්සේලා. කොච්චර කාය ශක්තියක් කොච්චර චිත්ත ශක්තියක් තිබ්බ උත්තමේත් අපි මේ සරණ ගිහිලා තියෙන්නේ ඊළඟට සඳහන් කරනවා ඒත් මං අතහැරියේ නෑ ඊළඟට සත්‍යක මේ අප්‍රාණික ධානයේ අවසාන අවධියට ආවා අවසාන අවධියේදී මේකේ උග්‍රම తত্ত্বය මට දැනුනේ සත්‍යක ගිනි අඟුරු දිලිසෙන ගිනි අඟුරු වලින්ම පිරිච්ච වලකට මාව දාලා අරහෙට මෙහෙට අදිනවා වගේ මගේ මුළු ශරීරෙම ගිනි ගන්න පටන් ගත්තා. ගිනියම් වෙන්න පටන් ගත්තා. අප්‍රාණික ධානයේ උප්පරිම මට්ටමට ගිහිල්ලා. ඒත් සත්‍යක මගේ වීරය හැකලුන්නේ ඒ ශරීරය ගිනි ගන්න මට්ටමේදීත් මම හොඳ සිහියෙන් හිටියේ. ඒ කායික ගිනි ගැනීමලට ඒ දුක් වේදනාවට සත්‍යක බැරි වුණා මගේ හිත යට කරගෙන යන්න මෙන්න සඳහන් කරනවා. ඊට පස්සේ අප්‍රාණික භාවනාව කරන්න පුළුවන් උපරිම මට්ටමට අරගෙන ගියා. ඊළඟට සත්‍යක මම හිතුවා මෙන්න මෙහෙම දෙයක්. මේ කයට තවත් දුක් දෙන්න ඕනේ. මේ කයට තවත් දුක් දෙන්න ඕනේ කියලා මම ආහාර ගන්න එක පාලනය කරන්න පටන් ගත්තා. සත්‍යක මේ මම මේ හිතුවා මේ ආහාර ටික ටික, يعني මිටෙන් මිට වළඳන්න පටන් ගන්න ඕනේ කියලා. ඊළඟට පස්සේ ඊට පස්සේ මම හිතුවා දැන් මේ මේ ඝන ආහාර ගන්න එක නතර කරලා මුං ඇට වතුර ටිකක් කොල්ලු වතුර ටිකක් ආහාරයට ගත්තොත් හොඳයි කියලා. මම ඒ වගේ ප්‍රතිපත්තියකටත් ඇතුල් වුණා. මට දැන් මේ විදිහට ආහාර පාලනය කරගෙන ආහාර ගන්න එකත් ඝන ආහාර ගන්න එකත් නතර කළා දියර වර්ග ආහාරයට ගනිමින් ඉස්සරහට යනකොට මට දැනුණා මේ සත්‍යක මගේ ශරීරය 33 මහා පුරුෂ ලක්ෂණ තිබ්බ 80ක් අණු ව්‍යංජන තිබ්බ බෝධිසත්ව ශරීරෙනේ. ඉතින් බෝසත්යන් වහන්සේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එදා ඒ විදිහට ආහාර පාලනය කරද්දී සත්‍යක මට දැනුණා මගේ ශරීරේ දවසින් දවස දවසින් දවස කෙට්ටු වෙනවා. පින්නත් මතකද දඹදිව බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට දුෂ්කර ක්‍රියා කරපු ඒ ගුහාවේ කියන පිළිරුව පොඩ්ඩක් ආවර්ජනා කරගන්න. ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධිසත් අවදිය. අපි වෙනින් දුක් විඳපු අපේ පීතෘන් වහන්සේගේ ශරීරයේ ඉතින් සඳහන් කරනවා සත්‍යක මට දැනෙන්න පටන් ගත්තා මගේ ශරීරයේ එන්න එන්න කෙට්ටු වෙන පටන් ගත්තා මගේ අත් දෙක කකුල් දෙක කළු වැල් පුරුක් වගේ කුෂ වෙන්න පටන් ගත්තා ඒ විතරක් නෙවෙයි සත්‍යක මට දැනුණා මගේ කොඳුයට peeliය හරියට වට්ටනාවලී කියන වැල වගේ කැවින්තර උස් පහත් වෙන්න පටන් ගත්තා ඒ විතරක් නෙවෙයි සත්‍යක මගේ මේ පපු කුහරය ඒ පපු කුහර ඇසුරු කරගෙන තියෙන ඇටක ටික මට දැනෙන්න පටන් ගත්තේ හරියට පරාල කැඩුණු තැනින් තැන උස් පහත් වුණු වහලක් වගේ ඊළඟට සත්‍යක කුස කියන්නේ කුසේ හැම අල්ලද්දී කොන්ද දැනෙන්න පටන් ගත්තා දැන් අපේ කුස අල්ලද්දී කොන්ද දැනෙන්නේ නැහැ හොඳට මස් ටිකන දැනෙන්නේ බෝසත්ත්වයන් වහන්සේට එහෙම නෙවෙයි කුසේ හැම අල්ලද්දී කොන්ද දැනෙන කොච්චර බඩ පොත්ත කොන්දටම ඇලෙනකම් කොඳුයට පෙළ ස්පර්ශ කරනකම් අපි බෝධිසත්වයන් වහන්සේ වීර්යවර්ධන තියෙනවද නැද්ද පින්නවා අපි ඕවට කොච්චර ණයයිද ඕවා ගැන හැඟීම් තියන අය තමයි දත් මිටි කාගෙන වෙර වඩන්නේ ඒ ණය ගවන්න ඉතින් සඳහන් කරනවා සත්‍යක මගේ ඇස් දෙක මට දැනුනේ ගැඹුරුම ගැඹුරුම ගැඹුරුම ලිඳක පතුලේ තියෙන යන්තම් දිලිසෙන වතුර පේනවා වගේ මගේ ඇස් දෙක ඇතුළටම ඇතුළටම ඇතුළටම ගිලා දැස්සා. හැම අල්ලද්දි සච්චක රෝම කූප ගැලවෙන්න පටන් ගත්තා. මම මගේ පිටුපස ප්‍රදේශ මගේ පිටුපස ප්‍රදේශ මට දැනුනේ ඔටුවෙකුගේ අඩියක ලාංඡනයක් වගේ. මස් නෑ, කටු ටික විතරයි. ඊළඟට සත්‍යක මම උස්සාර පස්සාව කර්මයට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මං අනිත් පැත්තට වැටෙනු මට නැගිට ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි සත්‍යක මටමගේ ඔළුවේ හැම රැලි වැටිලා හැම ඇකිලිලා තියෙනකොට මට දැනුනේ අමුවෙන්ම යම්කිසි බියලබු ගෙඩියක් වේලලා කාලයක් ගියාට පස්සේ යම්සේද මටමගේ හිසේ හිමයි දැනුනේ සත්‍යක. ඉතින් මේ විදිහට මහා බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේගේ ආහාර පාලනය තුල අර අපි දකින දුෂ්කර ක්‍රියා පිළිරුව වගේම අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බේ ශරීරය කුෂ වේලා කුෂ වේලා කුෂ වේලා ගිය හැටි. එතකොට බුදු බෝධිසත්වයන් වහන්සේට දැනෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්‍යක මට තේරුණා මේ දුක නම් මේ අප්‍රාණික ධාන මේ උඩුත් අතට යටි දත කියලා වීර වැඩිම මේ ශරීරයට ආහාර නොදී දුක් දීම් කියන ඒවා අතීතයේ මෙච්චර විඳපු කෙනෙක් ඉන්න බෑ. අනාගතයේ මෙච්චර විඳපු කෙනෙක් ඉන්න බෑ. වර්තමානයේ මෙච්චර විදිහ කෙනෙක් ඉන්න බෑ. මේක නිවන් දකින්න මග නෙවෙයි කියලා මට වැටහුණා. මගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් විදියට. මට දැනුණ මේක නෙවෙයි නිවන් දකින්න මග. එහෙනම් නිවන් දකින්න ඕනේ. අත්කිනමතාන යෝගයෙන් ශරීර දුක් වීම දීම තුලින් නම් සත්‍යක නිවන් දකින්න එක දැන් වෙන්න ඕනේ. වෙන්න ඕන. ඒකුනේ නැහැ. මෙච්චර දුක් දීලා ඒ විතරක් නෙවෙයි සත්‍යක. මෙච්චර දුක් දීලා මෙච්චර උස්සාර පස්සාව කර්මයට ගිහිල්ලා ඇදගෙන වැටෙන මට්ටමට ආවත් හිස ලබු කට්ටක් වගේ වේලිලා ගියත් හම් පොත්ත කුස පොත්ත කොන්දට ඇලුනා මගේ වීරය හැකලුන්නේ මගේ සිහි මුලා වුණා හොඳ සිහියෙන් මං හිටියේ ඒ කිසිම කායික පීඩාවකට බැරි වුණා මගේ හිත යට කරගෙන යන්න ඔන්න අධිවේශනට කියනවා ඊට පස්සේ මං කල්පනා කළා මට මතක් වුණා අප තාත්තත් එක්ක පියමහරජතුමත් එක්ක මං පුංචි කාලේ වප්මගුල් උත්සවයට ගිය වෙලාවේ මට ඉපදුන ආනාපාන ප්‍රථම ධානය සියලු කාමයන්ගෙන් වෙන්වන සියලු ක්ලේශ කාමයන්ගෙන් වෙන්වලා ප්‍රථම ධානයක් දැක්කා. අන්නේ අධ්‍යක්ම ප්‍රථම ධානයට මතක් වුණා. ඒ ප්‍රථම ධානය මතක් වෙනකොටම මට සංකල්පයක් ආවා මෙන්න මෙතනින් රින් ගන්න පුළුවන් මගේ අවබෝධය කරා. දැන් බලන්න අපේ සමාජයේ ඉන්න සමහර අය කියනවා මේ ධානය කියන එක බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට ඉගැන්වුවේ ලෝක සත්‍යය රවට්ටලා වංචනිකව මේ විදර්ශනාවට අරගෙන යන්න කියලා. මේ ධානය කියන එක ඒ කාලේ ඔය හිතපු විවිධ ඍෂිවරු එහෙම අසුරු කරපු එකක්. ඒ ඒ ඍෂිවරු ඒ ඍෂිවරු සහ ඒ ඍෂිවරු අනුව ගියපු අය මේ ධර්මයට ගන්න තමයි මේ ධාන වඩන්න කිව්වේ කියලා අනුශාසනා කළේ කියලා ඒක මේ යාළ මේ රවට්ටන්න කියපු දෙයක් කියලා සමහර අය කියනවා අපට ඇහෙලා තියෙනවා. සම්පූර්ණයෙන් වැරදි. මේ ධානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඍෂිවරු සහ ඍෂිවරුන්ගේ අනුගාමිකයන් රවට්ටන ශාසනයට ගන්න නම් බුද්ධත්වයට ධානයක් තුලින් ප්‍රථම ධානය තුලින් ආනාපාන සති ප්‍රථම ධානය තුලින් කීරත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරන්නේ බෝධිසත්වයන් වහන්සේ අවබෝධයට ගියේ ආනාපාන ප්‍රථම ධානය දෙතිය ධානය තතිය ධානය චතුර්ථ ධානය ආරෂ්ඨාංග මාර්ගෙත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා සමාධිය තුල ධාන හතර සමාධි භාවනා සූත්‍රවල බුදුරජාණන් වහන්සේ කොච්චර දේශනා කළ තියෙනවද පින්වත් මහණෙනි ධානය වඩන්න කියලා. ධානයකට આવොත් ඊළඟට සඳහන් කරන විදර්ශනාවට පාදක වෙනවා විතරක් නෙවෙයි ධානයකට આવොත් සඳහන් කරනවා ගිහි අය අපට සිව්පසාදිය දීම තුලින් යම්කිසි ණයක් තියෙනවා නම් ඒකත් යම්කිසි විදියකට පිය වෙනවා කියලා ප්‍රථම ධානාදී තත්යකටපත් වුණා. ඒ නිසා මේ මේ ඍෂිවරු සහ ඒ කාලේ මේ ඍෂිවරුන් අනුගමනය කරපු ඒ ධාන වඩපු අය රවට්ටන්න මේ ධාන කරලා විදර්ශනාවට එන්න කිව්වා කියලා එහෙම හේකට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධාන ගැන කතා කළේ පැහැදිලිවම ධානගත වීම තුලින් ධානයට ඇතුල් වීම තුලින් ඒක නිර්වාණ අවබෝධ විශාල රුකුලක් වෙන නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ ධාන කියන එක මේ ශාසනයට අවශ්‍ය නැහැ. එහෙනම් එයා බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. ධානයේ විශාල රුකුලක් නිවන් දකින්ද. හැබැයි ධාන වලට යන්න බැරි අයට සුෂ්ක විදර්ශනාව තුලිනුත් ඒ සුෂ්ක විදර්ශනා සමාධි උපදවාගෙන නිවන් දකින්නත් පුළුවන්. ඒ එයා සෝතාපන මාර්ග හිතේදී ගැඹුරු චිත්ත සමාධියක් අත්දකිනවා. එයා වුණා. ඉතින් ඒ නිසා සඳහන් කරනවා අන්න එදා පින්නත් සත්‍යක යම් කිසි ප්‍රථම ධානයකට සමවැදුණා නම් බෝධිසත් අවදීයේදී අන්නේ ප්‍රථම ධානයේ මන් ආනාපාන සතිය තුළ පුරුදු කළා හතරෙනි ධානයට ගිහිල්ලා අභිඥා උපදවාගෙන මොකද කළේ චුතුපපාත ඥාන, පුබ්බේ නිවාසත් සානුස්සති ඥාන ආදී උපදවාගෙන ආශවක්ඛය ඥානය තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන විමුක්තිය සාක්ෂාත් කළා කියලා. ඉතින් මේක අහුවට පස්සේ මෙතුමට හරිම සන්තෝෂයි. සදාංක නොබහන්සේ නම් බුදු කෙනෙක් වගේමයි. උභහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ඒත් පිළිගත්තේ නැහැ. සඳහන් කරනවා පැහැදුනා තමයි. නමුත් සඳහන් කරන්නේ උභහන්සේ නම් බුදු කෙනෙක් වගේමයි. බුදුරජාණන් වහන්සේ නමක් වගේමයි. ඊළඟට සත්‍යක බලන්න කොච්චර කපටද කියලා ඊළඟට කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ හැතපෙනවද? හවස් ගාමෙට එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සත්‍යක සමහර ග්‍රීෂ්ම කාලවල හවසට සැතපුණාමට මතකයි. ඔය නිନ୍ଦ කියන්නේ මුලාවක් නේද භාග්‍යතුන් වහන්සේ? එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නිନ୍ଦ කියන්නේ මුලාවක් නෙවෙයි. මේ ආරවිනේ මුලාව කියලා කියන්නේ සත්‍යක යමෙන්ගේ කාමාශ්‍රව තියෙනවා නම් අවිද්‍යාශ්‍රව තියෙනවා නම් භවආශ්‍රව තියෙනවා නම් විත්තාශ්‍රව තියෙනවා නම් ඒකයි මුලාව. කෙනෙක් මුලාව දුරු කළා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, දික්ඛාශ්‍රව දුරු කළා කියන එක. නිදාගත්ත කියන එක මේ මුලාවටපත් වීමක් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ගණන් නැහැ කියලා බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. ඉතින් දේශනාව අවසානයේ මේ සත්‍යක සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ මම මක්කලි ගෝසාල් ළඟට යනවා. සංජය බෙල්ලට්ටි පුත්ත ළඟට යනවා. උද්දකරාම් පුත්ත ළඟට යනවා. නිගණ්ඨ නාථ පුත්ත ළඟට යනවා. එයාලගෙනුත් මම මෙහෙම අමාවේ දමදම ප්‍රශ්න අහනවා. එයාලා මොකද කරන්නේ? කාරණෙන් කාරණේ වහනවා. ඒක කාරණයක් කිව්වට පස්සේ වෙන කතාවකට යනවා. සමහර කාරණා අහද්දි කේන්තිත් යනවා. ඒ ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්න අහද්දි ඔබ වහන්සේ එන්න එන්න පැහැපත් වෙනවා. ඔබ වහන්සේගේ මුව මුව කියන්නේ මුහුණ ඔබ වහන්සේගේ මුහුණ එන්න එන්න ප්‍රභාස්වර වෙනවා. භාගතුන් වහන්සේ මම මේ ධර්ම දේශනාව සන්තෝෂෙන් අනුමෝදන් වෙනවා. සතුටින් අනුමෝදන් වෙනවා කියලා මොකද කළේ? බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා අවසන් කරලා මේ සත්‍යක බැහැරවල යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සත්‍යකට අර ධානාදී தත්වයන්ට පත්වීම තුල ධානාදී தත්වයන්ට පත්වීම තුල ඒ සැප වේදනාවටවත් සඳහන් කරනවා සත්‍යකට සත්‍යක මගේ හිත යට කරගෙන ගියේ නෑ කියලා. අර කායික දුක් විදිද්දී කායික දුක මගේ හිත යට කරගෙන ගියේ නෑ විතරක් නෙවෙයි ධාන තත්ත්වයන් විදිද්දී උතුම් විමුක්ති තත්ත්වයන් විදිද්දී කිසිම සැප වේදනාවකට මගේ හිත යට කරගෙන යන්න බැරි වුණා කියලා. ඉතින් හරිම ලස්සන සූත්‍රයක්. හදාරන්න පින්නත් මජ්ක්‍ධිම නිකායේ මහා යමක වර්ගයේ තියෙන මේ උතුම් මහා ශක්තික සූත්‍රය. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා. හැම දිනාටමත් ඒ පින්නතුන්ගේ පවුලේ හැම දිනාටමත් මේ ලෝකේ බණහපු හැම දිනාටම සියලු සත්‍යයන්ටත් ආනන්ත සූවිසි ගුණානුභාව බල මහිමෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වෙත්තා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති හැම දිනාටම දරුවන් සරණයි